Nagavango අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිසංසරං අතිවාක්ත්‍යං කෙතිං කෙස්සං දුස්සීලෝ හි බහුංජනෝ යුද බිම සිටි ඇත් ඊ ඉවසන්නේ යම් ලෙසකද ඒ ලෙස මිනිසුන්නේ නපුරු කතා බස් වෙමි ඉවසන්නේ සිල් නැති අය ලොව වැඩියෙන් ඉන්නේ දන්තං නයන්ති සමිතින් දන්තං රාජාභිරුහති දන්තෝ සෙන්තෝ මනුස්සේසු යෝති වාක්‍යං පිටින්කති දෙමුණු ඇත සමිතියට ගෙනින්නි දෙමුණු ඇතා යුද නැගින්නේ නපුරු කතා බස්ඳන ඉවසන්නේ මිනිසු නතර දැමුණහුම වටින්නේ වරමස්ස තරදන්තං ආජානීයාච සින්දවා කුඤ්ජරාච මහානාගං අත්තදන්තෝ තතෝ වරං දෙමුණු අස්වතරයන්ද වටින්නේ ආජානීය වූ අසුන් වටින්නේ සිඳුරට අස් කුංජරද වටින්නේ තමන් දැමුණ අය වඩා වටින්නේ නහියේතේහි යානේ ගච්ඡය අගතං දිසං යසත්තාන සුදන්තේන දන්තෝ දන්තේන ගච්ඡති කිසියම් යානයකින් නම් යන්නේ ඒ යානයකින් නොගිය කිවන්නේ නිවන දෙසට නම් එදෙසට යන්නේ තම අත් බව දමනයෙන්ම වන්නේ ධනපාලකෝ නාම කුංජරෝ කටුකප්ප භේදනෝ දුන්නිවාරයෝ බද්ධෝ කබලං නබුඤ්ඤති සුමරති නාංග වනස්ස කුඤ්ජරෝ මහ ඇත් දන පාලක සදවන්නේ බඳුනේ කිසිවක් නොබුදින්නේ රස ආහාරද කිසිවක් නොම ගන්නේ මව සිටිනා වනයම සමරන්නේ නිද්දීයදා හෝති මංග සෝච නිද්දායිතා සම්පරිවත්ත සායි මහාවරාව නිවාපකුණ්ඨෝ පුනප් පුනංගම්බ මුපේති මන්ද කිසිවෙකු සිත කය මෙලි ගතියෙන්නේ කා පෙරලිගෙන වෙද නිදියන්නේ අහරින් පුස්නා ඌරකුමින්නේ දද ඔහු යලි මෙසසර උපදින්නේ ඉදං පුරේ චිත්තමචාරි චාරිකං යේ නිච්චකං යත්ථ කාමං යථා සුඛං තදංජහං නිංගහෙස්සාමි යෝනිසෝ අත්තිප්පබින්නම් විය අංකුසංගෝ ඒතන් වල සතුට ලෙසින්නේ මේ සිත රිසි ලෙස විය හැසිරෙන්නේ ගෝ මද සිඳි ඇත් අකුසින් ගන්නේ ඒ ලෙස මම සිත ගමි නුවණින්නේ අප්පමාද රතාවත සචිත්ත මනුරක්ඛත දුංගාං උන්දර තත්තානං පංචේ සත්සෝව කුඤ්ජරෝ පිනට පමානොව එල්මෙති වන්නේ අකුසලයෙන් සිත වලකා ගන්නේ මඩෙහි එරුණ ඇතුලෙස ගොඩලන්නේ කෙලෙස් මලින් අත් බව ගොඩගන්නේ සචේන බේත නිපකං සායං සම්දින් චරං සාදු විහාරි ධීරං අභිභුය්‍ය සම්මානි පරිස්සයානි චරියතේ නත්ත මනෝ සතිමා නුවණැති හොඳ ගති ගුණ ඇතිවන්නේ සමග සිටින මිතුරකු නම් වන්නේ උවදුරු හැම මැදවි එක් වන්නේ සතුටින් සිහියෙන් ඔහු හා ඉන්නේ නොකේ බේත නිපකං සහායං සන්ධින් චරං සාදු විහාරි ධීරං සාජාවරක්ඛං විජිතං පහාය ඒකෝ චරේ මාතං ගරන්නේ වනාගෝ නුවණැති හොඳ ගති ගුණ ඇතිවන්නේ මිතුරකු හමු වී නම් වන්නේ රට හැරි රජු මෙන් තනිව සිටින්නේ නැතහොත් තනි වුණ මතඟ වූ මෙන් ඒකස්ස චරිතං සංයෝ නත්ති බාලේ සහායතා ඒකෝ චරේනත පාපානි කෛරා පොසුක්ඛෝ මාතංග රඤ්ඤේ වනාගෝ නුනුවන යන් හා එක් නොමවන්නේ තනිව සිටීමයි වැදගත් වන්නේ තනිව සිටින විට පව් නොකරන්නේ අරණෙහි මත ගැත් රජු මෙන් වන්නේ අත් ධම්මියාතම්මි සුඛාසායා තුට්ඨි සුඛායා ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි සම්බස්ස දුක්ඛස්ස සුඛං පානං වැඩ ඇති කල මිතුරන් සැපවන් To tatu seper සුඛාමත්තේයතා ලෝකේ අතෝපෙත්තේයතා සුඛා සුඛා සාමඤ්ඤතා ලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා ලෝභෙහි මාවත උහතන සැපවන්නේ ඒලෙස පිය උවතන සැපවන්නේ සමනුන් හට උවතැන සැපවන්නේ බුදුරහතුන් උවතැන සැපවන්නේ සුඛං යාව ජරාතිලං සුඛාසන්දා පතින්තිතා සුඛෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛං තී මහලුවේ යන්නතික් සිල් සැපවන්නේ සුපිහිතියේ සැබෑය සැපවන්නේ නුවණැස ලැබුමත් වෙයි සැපවන්නේ අකුසල් නොකිරීමත් සැපවන්නේ